සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ සංඛාරං ච පජානාති සංඛාර සමුදයං ච පජානාති සංඛාර නිරෝධංච පජානාති සංඛාර නිරෝධ ගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපි කෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උචුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති ධර්ම ශ්‍රවණා බිලාසි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස දැන් මේ සිව්දානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්ට එනිසා හැම කෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් උවමනාවෙන් මේ මොහොතේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. පින්තුනි අද ධර්ම දේශනාව ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ 14 වෙනි කාරණාව වූ සංඛාර පරයය එදා සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ විඥානය පිළිබඳ පවතින ධර්ම පරයය පෙන්වුවට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා ඒ දහම් කතාවට සතුටු වෙලා සතුටින් අනුමෝදන් වෙලා සරියුත් මහරහතන් වහන්සේගෙන් මත්ෙත් ප්‍රශ්නයක් අහනවා අවත්නි සාරිපුත්‍ර ස්ත්‍රී වීරයන් වහන්ස ශ්‍රාවකයන්ගේ නිවැරදි දැකීම ඇතිවීම පිණිස දැකීම ඍජු බවට පත්වීම පිණිස ධර්මයේ පැහැදීම පිණිස ශාසනයට ආවා කියලා කියන්න පුළුවන් තව ක්‍රමයක් එහෙම තියනවද කියලා. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා "ඇවැත්නි තව ක්‍රමයක් තියෙනවා. යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ සංඛාරංච පජානාති සංඛාර සමුදයංච පජානාති සංඛාර නිරෝධංච පජානාති සංඛාර නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨිය හෝති උජුගතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු ආගතු එමන් සද්දම්මන්ති කියලා දේශනා කරනවා. එවත්නි යම් කලක ආර්ය ශ්‍රාවක තෙමේ මේ සංඛාරය මොකක්ද කියලා දන්නවනම් සංඛාර සමුදය මොකක්ද කියලා දන්නවනම් සංඛාර නිරෝධය මොකක්ද කියලා දන්නවනම් සංඛාර නිරෝධ ගාමිනී පටිපදාව මොකක්ද කියලා දන්නවනම් මෙන්න මෙපමණකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ මනා දැකුම් ඇත්තෙක් වෙන ඔහුගේ දැකීම ඍජු බවට පත් වෙනවා ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්තයි මේ ශාසනයට ආපු කෙනෙක් කියලා කියන්න පුළුවන් කියලා පෙන්වනවා ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේම ප්‍රශ්න අහනවා සංඛාරය කියන්නේ මොකක්ද සංඛාර සමුදය මොකක්ද සංඛාර නිරෝධය මොකක්ද සංඛාර නිරෝධ කරන ප්‍රතිපදාව මොකක්ද කියලා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන මේ සංඛාරය තුන් ආකාරයි කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර මේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර මේ සංකාරයයි. ඒ වගේම පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනජ්ජාභි සංකාර මෙන්න මේ ටික සංකාරය. අවිද්‍යා සමුදය සංඛාර සමුදය අවිද්‍යාවගේ ඇතිවීමෙන් සංඛාරය ඇති වෙනවා. අවිද්‍යාවගේ නැතිවීමෙන් සංඛාර නැති වෙනවා. මේ අවිද්‍යාව මේ මේ සංඛාර නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. එතකොට මෙන්න මේ කාරණා ටික යම්කිසි කෙනෙක් සංඛාරය කියන්නේ මොකක්ද කියලා දන්නවා නම් සංඛාරය කියන එක දැනගන්න මට්ටමටපත් වෙන්නට ඕනේ. මෙන්න මේ මේ හේතු කාරණා නිසායි සංඛාරය කියන එක ඇති වෙන්නේ කියලා දැනගන්නට ඕනේ. මේ මේ හේතු නැති වෙනකොට සංඛාරය නැති වෙනවා කියන කාරණාව දැනගන්නට ඕනේ. මෙන්න මේ ඊට ප්‍රතිපදාවයි කියලා දැනගත්තොත් එපමණකින්ම ditthi සම්පන්න පුද්ගලයෙක් වෙනවා දර්ශන භූමියට පත්වෙච්ච පුද්ගලයෙක් වෙනවා කියන එකයි මෙතන මේ ධර්මයෙන් හෙළි වෙන්නේ. එතකොට පින්වතුනි අපි බලන්නට ඕනේ සංඛාරය කියලා කියන්නේ මොකේටද කියලා. මෙතනදී මේ අර්ථය පෙන්වීම පිණිස පවතින ධර්මයේ අර්ථය විස්තර කරන්නට පෙර පොඩි අතුරු කාරණාවක් මතක් කරනවා මේ සංඛාර ගැන සංඛාරය ගැන කතා කරන තැන්වලදී සමහර විටක අපි පොඩි පැටලි සහගත බවක් ඇති කරගන්න අවස්ථාවන් තියෙනවා මෙතනදී මේ සංඛාරය කියන පිළේ අර්ථය කීප විටක කීප තැනක නොයෙක් අර්ථයකින් යෙදෙනවා එතනදී සංකත සංඛාර අபிසංකත සංඛාර අபிසංඛාරක සංඛාර ප්‍රයෝගාභි සංඛාර කියලා මේ සංඛාරයේ ප්‍රධාන වශයෙන් හතරකට බෙදන්න පුළුවන්. ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච හේතුන්ගෙන් සකස් වෙච්ච කියන අර්ථයකින් සංකත සියලුම දේ සංඛාරය සංකත සංඛාරය කියලා ධර්මතාවයක් තියෙනවා. අභි සංඛාරක සංඛාර කියලා කියනවා කුසල අකුසල කර්මවලට අபிසංඛාත සංඛාරය කියලා කියනවා කුසල කර්මයන්ගෙන් සකස් කරන ලද විපාක ධර්මයන්ට ප්‍රයෝගාபிසංඛාර කියලා කියනවා යම් ධර්මයක් දැකීම සඳහා සාක්ෂාත් කිරීම සඳහා වීර්ය කරනකොට ඒ සඳහා යෙදෙන සංඛාරවලට චේතනාවලට ඒ සංස්කාරයන් ගැන කතා කරනකොට මේ කුමන තැනකටද කියන්නේ කියන කාරණාව ඒ ඒ තැන්වලදී අපි දත යුතුයි. දැන් මෙතනදී එක කාරණාවක් මතක් කරගන්නට ඕනේ මේක පරියායක් මේ ඔක්කොම සංඛාර ගැන කෙන්නනව නෙමෙයි. මේ මේ සංඛාරයට ප්‍රත්‍යක් වෙනවා අවිද්‍යාපච්චය සංඛාරා අවිද්‍යාවෙන් ඇතිවෙන සංඛාරයන් ගැනයි මෙතනදී මේ අවස්ථාවේදී මතක් කරන්නේ. ඒ බව හොඳට මතක තියාගන්නට ඕනේ මේ අවිද්‍යාවෙන් ඇති කරගන්න සංඛාර ගැනයි මේ අවස්ථාවේදී මතක් කරන්නේ. ඒ අවිද්‍යාවෙන් ඇති කරගන්න සංඛාරය ගත්තාම කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා මහණෙනි මම චේතනාවම කර්මයයි කියලා කියනවා කුමක් නිසාද සිතින් සිත ළමයි සිතින් හිතන්නේ සිතින් හිත ළමයි වචන කතා කරන්නේ සිතින් හිත ළමයි කයින් කරන්නේ කියලා එතකොට මේ සිතින් කීන් කිරින් හැම වෙලාවෙම සිතින් සිතේ නැවත නැවත යමක් අරඹය හිතන එකට කියනවා චිත්ත සංඛාරයක් කියලා ඒ වගේම වචන කතා කරන එකට කියනවා වචී සංඛාරය කියලා. කයින් යමක් කරන එකට කියනවා කාය සංඛාරය කියලා. මේ හිතන කාරණා තුල වචන කතා කරන දේ තුල කයින් කරන දේ තුල හැම වෙලාවෙම මේ ලෝකයේ තුල ධර්මතා තුනක් තැවරිලා තියෙනවා. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිජ්ජාභි සංඛාර කියන ධර්මතා තුන මේ ලෝකෙ කිසි කෙනෙකුට ලෝකෙ තුල පුඤ්ඤාභි සංඛාරයෙන් අපුඤ්ඤාභි සංඛාරයෙන් ආනිජ්ජාභි සංඛාරයෙන් තොරව හිතන්ට බෑ මේ තුන් ලෝකයේ තුල ඉන්න කිසිම කෙනෙකුට පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනජ්ජාවි සංඛාර කියන තුන් සංඛාරේ රැස් නොවන විදිහට වචන කතා කරන්න බෑ. මේ තුන් සංඛාරේ රැස් නොවන විදිහට යමක් කරන්න බෑ. ඒකයි කයින් යමක්, වචනෙන් යමක්, හිතින් යමක් කියේ කළා නම් ඒ කරන දේ කර්මයයි කියලා කිව්වේ එක්ක කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් හෝ ආනිජ්ජාභි කර්මයක් හෝ රැස් වෙලා තියෙනවා. කුසල සිත් ඇතිව හෝ යමක් හිතනවා කියනවා කරනවා අකුසල සිත් ඇතිව හෝ යමක් හිතනවා කියනවා කරනවා. මෙතනදී අපුඤ්ඤාභි සංඛාරය කියන කාරණාව දැනගන්නට ඕනේ කාම භූමියේ කාමාවචර 12 අකුසල සිත් උපදිනකොට මෙන්න මේ 12 අකුසල සිත්වල දකින්නට ඕනේ අපුඤ්ඤාභි සංඛාරය. අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ අකුසල් වලට ඒක කාමාවචර කාම භූමියේ විතරයි යෙදෙන්නේ මේ කර්මය. ඒකට විපාකයක් කාමාවචරයි කාම භූමියේමයි. ඊට පස්සේ පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ට ඒ කුසලය කාමවචර භූමියෙත් ලැබෙනවා රූපවචර භූමියෙත් ලැබෙනවා පුඤ්ඤාභි සංඛාර කියනකොට කාමවචර ඌද රූපවචර ඌද කුසලයේ දත යුතුය පුඤ්ඤාභි සංඛාර ආනිජ්ජාභි සංඛාර කියලා කියන්නේ ආනිජ්ජ කියලා කියන්නේ නොසැලෙන ස්වභාවයෙන් යුක්ත කර්මයක්. ලේසියකට සෙලවෙන්නේ ඉක්මනට බිඳෙන්නේ නැහැ. ඉක්මනට නැසෙන්නේ ඒ ආනිජ්ජාභි සංඛාරය කියලා කිව්වේ අරූප භව උප්පත්ති පිණිස පවතින සංඛාරයට. මොකද සමහර විටක කල්ප 84000ක් යනකම් ඒ සංඛාරයේ සෙලවෙන්නේ නැහැ, බිඳින්නේ නැහැ. ඒ තරම් තද ස්වභාවයකින් පවතිනවා. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර බොහොම ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්, පෙරලෙන්න පුළුවන්. නමුත් ආනිජ්ජ කියලා කිව්වේ මේ සංඛාරයේ පැවැත්ම ලේසියකට හිඳෙන්නේ නැහැ. එතකොට පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිජාභි සංඛාර කියලා කියන්නේ තුන් භූමිය තුන් භූමිය ඇති කරවන්ට තියෙන තුන් භූමියේ උප්පත්ති පිණිස පවතින හේතු ටිකටයි කියන නුවණ එන්නට ඕනේ සංඛාරංච පජානාති කියනකොට කාම භූමිය හෝ රූප භූමිය හෝ අරූප භූමිය හෝ තුන් භූමිය කියන මේ තුන් භූමියේ විපාක පිණිස පවතින හේතුව හැටියට දකින්නට ඕනේ. ඒකයි සංඛාරංච පජානාති කියනකොට මේ සංඛාරයේ සිතින් කීින් කිරින් හොඳට දකින්න ඕනේ ලෝකේ යම්කිසි කෙනෙක් හිතන කියන කරන හැම දෙයකම කර්මය කියන ධර්මතාවයේ තැවරිලා තියෙනවා කියන කාරණාව තේරුම් කර ගන්නට ඕනේ. එතකොට මෙතනදී මේ සංඛාරය කියනකොට ඒ ඇති කරගත්ත කර්ම වලට මේ ප්‍රතිසන්දි වශයෙන් විපාකයක් ඇති කරනවා කියලා මේ සංඛාරයෙන් හට ගන්න ඕන පැත්ත දකින්නටත් ඕනේ. එතකොට මේ සංඛාරය ගත්තාම මේ සිතන කියන කරන හැම ස්වභාවයක්ම කර්මයි කියන කාරණාව වැටහෙන්නට ඕන. එතකොට මේ සංඛාරය ප්‍රත්‍යයෙන් හටගත් එකක් අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් එකක්මයි කියන කාරණාව තේරෙන්නටත් ඕනේ. ඒකට අපි ප්‍රත්‍ය ගැන කතා කරනකොට උපමාවකින් කතා කරලා බලමු. ඒ වගේම තව කාරණාවකින් සංඛාරය දකින්නට ඕනේ. මේ සංඛාරය කියන එක තමන්ගේ ජීවිතයෙන් හැම වෙලාවෙම හඳුනගන්න. චේතනාව කියන එක. රූපං රූපත්තාය සංඛතං අபிසංකරොන්ති තී සංඛාරෝ රූපං රූපත්ථාය සංඛතං අபிසංකරಂತಿ इति සංඛාරෝ කියලා කිව්වේ රූපයේ රූපයේ පිනිස සකස් කරන නිසා පිළියෙල කරන නිසා සංඛාරයි කියලා කියනවා එතකොට සංඛාරයේ දකින්ට මේ හැම වෙලාවෙම සංඛාර කියන්නේ කර්ම මේවා චේතනා මේ කර්මය මේ චේතනාව Taman තුල හැම වෙලෙම හඳුනා ගන්න මේ දැන් කර්මයක් කරමින් ඉන්නේ මේ සංඛාරයක් ඇති කරන්න කියන එක දැනගන්න තමන්ගේ ජීවිතයෙන් කොහොමද රූපන් රූපත්තාය රූපයේ පිනිස රූපයක් පිළියෙල කරනකොට සකස් කරනකොට ඒ පිළියෙල කරගත සකස් කරගත රූපෙට කියනවා සංඛාරය කියලා. මොකද මේ රූපයක් පිළියෙල කරගෙන සකස් කරගත්තා ඊට පස්සේ ප්‍රතිසන්දි වශයෙන් තමයි ඒක ලබා ගන්නට යන්නේ. ඕකට මම උපමාවක් කිව්වොත් මේ රූපං රූපත්තාය සංකතං අபிසංකරන්තිති සංඛාරෝ කියලා රූපේ රූපයේ පිළිස සකස් කරනවා පිළියෙල කරනවා කියලා කිව්වේ මෙන්න මේ අර්ථයෙන්. හොඳට බලන්න බාහිර ලෝකයේ යම් කිසි වැඩක් කටයුත්තක් අපි කරන්ට ඉස්සර වෙලා අපි කියමු ගෙයක් හදන්න ඕනේ කියලා. ඒ ගේ හදන්න ඉස්සර වෙලා අපි හිතේ හදා ගන්නවා සැලැස්මක් මෙන්න මේ ගේ හදන්නේ මෙන්න මේ විදිහටයි. මෙතෙන්ට ජනෙල් දාන්නට ඕනේ ඒ ජනෙල් මේ මේ දිග පළලෙන් දැම්මොත් තමයි හොඳ. මෙන්න මෙතෙන්ටයි දොර එන්නට ඕනේ මේ පැත්තට දොර આવොත් ඒක හොඳ නෑ. වහලෙ මෙන්න මේ විදිහට පළ බෙදලා හැඩ බෙදලා හදන්නට ඕනේ. මේ ගේ ඇතුලේ මෙතන කාමර මෙන්න මෙච්චරක් හදන්න ඕනේ කියලා සැලැස්මක් plan එකක් අපි ඉස්සෙල්ලා හිතේ ඇඳ ගන්නවා. හිතේ ඇඳගෙන ඇඳගත්ත මෙන්න මේකට කියනවා දැන් රූපය සකස් කරලා පිළියෙල කරගත තමන්ගේ හිතෙන්. මොකටද? රූපත්හාය. භෞතික සතර මහා ධාතු රූපය හැදීම පිණිස බාහිර රූපය හැදීම පිණිස එතකොට මෙන්න මේක තමයි කර්මය සංඛාරය සකස් කළා පිළියෙල කරගත්ත රූපයක් මොකටද රූපය හැදීම පිණිස දැන් ඕගොල්ලෝ මේ හිතේ තියෙන හිතේ තියෙන හදාගත්ත සකස් කරගත්ත රූපයට අනුව ඒ රූපය අනුරුව බලාගෙන තමයි බාහිර රූපයක් හදන්නේ. ඒකයි බාහිර හදනකොට බාහිර හදනකොට බැරි වෙලා හරි වැරදුනොත් ටිකක් හරි මොකද මේ දොර මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මම කිව්වේ මෙන්න මෙතෙන්ට දොර එන්න ඕනේ කියලානේ කියලා කතා කරනවා. දැන් හොඳට බලන්න එතන නෙමෙයි දොර තියෙන්න ඕනේ මෙතනයි කියලා කියන්නේ මොකේට බලලාද? කලින් එහෙනම් මෙතෙන්ට දොර දාලා හදපු ගයක් තියෙන්න ඕනේ නේ. ගොඩ නැගිල්ලක් තියෙන්න ඕනේ නේ. හොඳට බලන්න තමන්ගේ හිතේ ඉස්සෙල්ලා හැමෝම එකක් සකස් කරගෙන ඊට අනුරූපීව අනුලෝමව නෙමෙයිද බාහිරය හදන්නේ කියලා. එහෙනම් බාහිරය කයින් කරනවා කියන දෙයට බලන්ට හිස්සලා හිතේ රූපයක් හදාගත්ත හැටි ඒකටයි රූපං රූපත්තය සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ කියලා කිව්වේ වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති इति සංඛාරෝ අපිට අප්‍රකට වෙන්න පුළුවන් නමුත් ඒ රූපේ වගේම වේදනාවත් අපි ඉස්සෙල්ලා හදා ගන්නවා හිතේ. මෙන්න මේ මට්ටමේ සැප වේදනාවක් මෙන්න මේ වට්ටමේ දුක් වේදනාවක් ලැබෙන්නට ඕනේ කියන එක හිතේ හදා ගන්නවා වේදනාව ගැන හිතේ හදාගෙනයි වේදනාව සෙවීම සඳහා හැදීම සඳහා බාහිරට යොමු වෙන්නේ අපි උපමාවක් කිව්වොත් මේ අම්මලා බොහෝ විටක උයන පිහන අවස්ථාවට ව්‍යංජනයක තියෙන ලුණු බලනවා හැන්දේ කෙරවලට හොදි ටිකක් අරගෙන අල්ලට දාලා දිව ගාලා බලනවා ලුණු මදි කියලා තේරුණොත් ආපහු ටිකක් දානවා වැඩි කියලා තේරුනොත් ඒකට දෙහි ටිකක් හරි දාලා වෙන උපායක් හරි කරනවා. දැන් හොඳට බලන්න ලුණු මදි කියලා හෝ ලුණු වැඩි කියලා හෝ ඕගොල්ලෝ ගැළපුවේ මොකේද කියලා. කලින් විඳපු මිම්මක් ඕගලන්ට තියෙනවා නියම ලුණු රස කියලා කියන්නේ මෙන්න මේ මට්ටමේ වේදනාවකටයි. මෙන්න මේ මට්ටම ආවහමයි කියලා කලින් මිම්මක් තිබිලා තියෙනව නේද කියලා බලන්න. ඒ මට්ටමට ගැළපෙනකන් මෙහි හදනව නෙමෙයිද කියලා බලන්න. ඔන්න ලුණු ටිකක් දැම්මා දිව ගාලා බැලුවා තව මදි ටිකක්. ඒ Tamange හිතේ තියෙන මිම්මට ආවේ නැහැ. තව චුට්ටක් ආපහු දැම්මා. ආයෙත් දාලා කූරු ගාලා ආයෙත් දිව ගාලා බලනවා. තව ටිකක් මදි. දැන් හොඳට බලන්න මේ ගලපන්නේ මොකේද කියලා. ආයෙත් ලුණු ටිකක් දානවා. ආන් දැන් ඇති දැන් හරි. අන්න දැන් අර ඇතුලේ හදාගත්ත එකට ඒ සකස් කරගත්ත එකට පිළියෙල කරගත්ත එකට හරියට ගැළපෙනකොට නවත්තනවා. මොකද මේ ඇතුලේ පිළියෙල කරගත්ත සකස් කරගත්ත මොකටද බාහිර යමක් කරන්ටයි. ඒකයි වේදනං වේදනත්තාය. මේ වගේ මට්ටමේ වේදනාවක් ඕනේ කියලා හදාගත්තා හදාගත්තා ඒ මට්ටමේ වේදනාව එනකම් මේ බාහිර යමක් කරනවා හොයනවා. කරනකොට හොයනකොට ඒකට ගැළපුණා නම් සම්බන්ධ වුණා නම් අන්න හරි. එතකොට ඔන්න බලන්න සංඛාර කියනකොට අපේ මුළු ජීවිතේම ගොඩ නැගිලා තියෙන්නේ මේ සංඛාරය කියන ධර්මතාවය පදනම් වෙලා නෙමෙයිද කියලා අර මං ඉස්සෙල්ලා කියපු උපමාවම ආපහු ගන්න සමහර විට වඩු මහත්තයෙක් පුටුවක් හදනවා නම් ඉස්සෙල්ලාම බලන්න තමන්ගේ හිතේ පුටුව කියන එක මෙන්න මේ හැඩේ මෙහෙමයි හදන්නේ කියන සටහන හිතේ හදාගන්න නැද්ද කියලා. ඒ හිතේ තියෙන පුටුවට අනුව නෙමෙයිද කියලා බලන්න බාහිර භෞතික රූපේ කෑලි එකතු කරන්නේ. එතකොට මේ ඉස්සෙල්ලා සංකතං අபிසංකරොන්ති සංකතං අභි සකස් කරලා පිළියෙල කරගත්ත මොකද්ද රූපයක් රූපං සංකතං අபிසංකරන්ති इति රූපයක් සකස් කරලා පිළියෙල කරගත්තා කොහෙද ඔය දැන් මේ කියන්නේ බාහිරේ බලන්න එපා රූපයක් සකස් කරලා පිළියෙල කරගත්තා කියන්නේ වඩු මහත්තයේ හිත ඇතුලේ පුටුවක් ඇඳගත්තා දැන් මේමයි හදන්නේ කියලා කුමටද රූපත්තාය බාහිර බුරුත ගහක හෝ වීර ගහක කැලේ ටිකක් එකතු කරලා හදාගන්න එකක් ඒ සඳහා අනේ ඒ රූපය සඳහායි මේ රූපය හැදුවේ මේ රූපයට කියනවා සංඛාරය කියලා කර්මය කියලා ඊට අනුවයි අපිට භෞතික ලෝකෙන් ලැබෙන්නේ ඒ වගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා මේ මුළු ලෝකෙම සකස් කරලා පිළියෙල කරගෙන තියෙන්නේ පින්වතුනි අපේ මනසින් සංඛාරය කියන එක දැනගන්නට ඕනේ. ඔන්න ඔය නිසා ඒ පුටුව හදන්න යමක් කරනකොට ඒකට කියනවා කාය සංඛාරය කියලා. ඒ හිතේ තියෙන පුටුව හදා ගැනීම පිණිස යමක් කියනවනේ මේ බුරුතලී කැලි ටිකක් දෙන්න මට මට ඇන මුරිච්චි ටිකක් දෙන්න කියලා එහෙම කතා කළොත් දැන් මේ වචී සංඛාරයේ මේකත් වචී සංඛාරය කියලා කියනවා. එතකොට හිතේ හිතේ මේ පුටුව හදන ඇටි ගැන හිතනකොට චිත්ත සංඛාරය කියලා කියනවා. එතකොට මේ තුන් සංඛාරයේ ගොඩ නැගුණේ කුමක් නිසාද? අර සකස් කරගත්ත පිළියෙල කරගත්ත රූපයේ මුල් කාරණාව කරගෙනයි. බාහිර රූපයක් හදන්න කයින් කරන එක හෝ බාහිර රූපයක් හදන්න වචනය උදව් කරගන්න එක හෝ බාහිර රූපයක් හදන්න හිත මෙහෙවනවා හෝ කියලා බාහිර රූපයක් සකස් කිරීම පිණිස හිත කය වචනේ යෙදුනේ හිතේ සකස් කරගත්ත රූපය නිසායි. ඒ නිසායි රූපය කියන එක රූපය පිණිස සංඛාරයක් ඒ අර්ථයෙන්ම දකින්ට වේදනාව බාහිර වේදනාවක් උපදවා ගන්නට සකස් කරගන්නවා හිතේ. සංඥාව බාහිර සංඥාවක් ඇති කර ගැනීම පිණිස සකස් කර ගන්නවා. සංඛාරයේ බාහිර සංඛාරයක් ඇති කර ගැනීම පිණිස සකස් කර ගන්නවා. ඒව සිහි කර ගන්නවා. වේදනාව බාහිර වේදනාවක් ඇති කර ගැනීම පිණිස පිළියෙල කර ගන්නවා සකස් කර ගන්නවා. එතකොට මෙන්න මේ අර්ථයෙන් Taman දකින්නට ඕනේ සකස් කරලා පිළියෙල කරගන්න මට්ටම Tamanගේ මනස තුල සංඛාරයයි කියලා. මුළු ජීවිතේම බලන්න ওই වගේ මනෝමය කල්පනා වලින් කර්ම වලින් රැස් වෙච්ච පැවැත්මක් නෙමෙයිද Taman කියන්නේ කියලා අනාගතේට අපිට දූ දරුවෝ සලක දූ දරුවන්ට මේ වෙන මෙහෙම මේ විදිය කටයුතු කරන්න ඕනේ කියලා ඕගොල්ලෝ හිතේ රූපයක් හදාගෙන ඒ නිසා අද බැංකුවක සල්ලි ටිකක් දාන්න ඕනේ නැත්තම් මේ මේ දේවල් වතු ඉඩ කරන් ටිකක් හදලා තියන්න ඕනේ කියලා ඇතුළත සකස් කරලා පිළියෙල කරලා හදාගන්නෝ සංඛාරයක් කර්මයක්. මොකටද බාහිරය කිරීම සඳහා දැන් අතර මුලින් සකස් කරගත් එකට කියනවා කර්මය කියලා සකස් කරගත් එක බාහිර ධාතුව උදව් කරගෙන නැවත හිතන කියන කරන මට්ටමට එනකොට කියනවා කර්මපතයක් කියලා එතකොට මේ සිතින් කීින් කිරින් ඔක්කොම දකින්නට ඕන මොනවටද කර්මයි කියලා කිව්වේ මේ චේතනාවෙන් සකස් කරගත්ත දෙයක් ආරම්භයයි හිතින් කීින් කිරින් කළා තියෙන්නේ ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ පින්වුතුන් හිතාගෙන ඉන්නේ බාහිර තියෙන පුටුවක් හදනවා කියලා හිතේ තියෙන පුටුව දිහා බලාගෙන බාහිර කෑලි ටිකක් එකට එකට අමුණනවා පින්වුතුනේ බාහිර තියෙන භෞතිකව හැදුණු ඒ රූපය ආපහු විසිරිලා කෑලි කෑලි කැඩිලා වෙන් වෙලා යනවා. නමුත් මේ පින්වතුන් හදාගත්ත ඒ සංඛාරය ඒ පුටුව පින්වතුනි එහෙම කැඩිලා බිඳිලා විනාශ වෙලා යන්නේ නැහැ. කවදාම හරි දවසක ඕගොල්ලන්ට පුටු ලැබෙන කම්ම එක පවතිනවා. සමහර විටක කල්ප ගානක් යනකම් හරි પરම්පරාවෙන් પરම්පරාවකට පිටිපස්සෙන් එනවා. ඒ නිසා යමක් හිතේ හදන්න ඉස්සර වෙලා හොඳට තේරුම් කරගන්නට ඕනේ මොනවා හරි හදන්න ඉස්සර වෙලා මේකේ තියෙන ಗುಣ ಗುಣ දොස් ටික දැනගන්නට පින්වතුනි සංඛාරය කියන එක පෙන්වන්නේ හරියට බිලිය ගිලපු මාළුවෙක් වගේ. ගිල්ලොත් වමාර ගන්න එක නම් ලේසි වෙන්නේ නැහැ. ඒ වගේ මේ සංඛාරය කියන එක හිතේ ඇති කරගන්න එක එක විදිහට plan කරගන්න නම් ලේසි. අහවල් කෙනා මට මෙහෙම කිව්වහම මම මෙහෙම කියනවා අහවල් කෙනාට මම මෙහෙම කියනවා මම මේ විදිහට කරනවා මගේ අනාගතේ මෙහෙම හදා ගන්නවා කියලා හොඳට දකින්න තමන්ගේ මනස තුල ලෝකයක් ගොඩනගන හැටි සංකතයක් සකස් කරගන්න හැටි මුළු සංකතේම තමන්ගේ මනස තුල සකස් කරගන්න හැටි දකින්න මොකටද බාහිර බාහිර භෞතික ලෝකය සකස් කිරීම සඳහා එතකොට මෙන්න මේ බාහිර භෞතික ලෝකය සකස් කරනවා කියලා අන්තිමට එහෙම එතනද තියෙන්නේ මොකද්ද? තමන්ගේ හිත, කය, වචනය කියන තුන්දොර ක්‍රියාත්මක වීම සඳහායි මේ සකස් කරලා තියෙන්නේ. තමන් එහෙම නැතුව බාහිර භෞතිකේ ක්‍රියාත්මක කරනවා කියලා බාහිර භෞතිකේ යමක් තිබුණා නෙමෙයි. තමන්ම පිළියෙල කරගත්ත සකස් කරගත්ත මේ රූපය නිසා මේ රූපය නිසා තමන්ගේම සිතීම් කීම් කිරීම් තුනට ඉඩ ලැබුණු බව නෙමෙයිද වෙලා තියෙන්නේ කියලා බලන්න. මෙන්න මේ ටිකටයි මේ චේතනාව කියලා කිව්වේ පිළියෙල කළ සකස් කරගන්න තැනට. එතකොට සංඛාරංච පජානාති කියනකොට පින්වතුනි මෙන්න මේ සංඛාරය කියලා කියන්නේ මෙන්න මේ ටික නේද කියන කාරණාව තේරෙන්නට ඕනේ. ඒකම Tamanට තේරෙන්නට ඕනේ අපි හිතින් කීින් කිරින් කරන්නේ බාහිර දෙයකට නෙමෙයි මෙන්න මේ අපේම හිත ඇතුල් පැත්ත දිහා බලාගෙනයි කියන කාරණාව තේරෙන්නට ඕනේ. ඕගොල්ලෝ පුටුවක් කියලා ලෝකයා පෙන්නන මට්ටමේ බාහිර යමක් හැදුවනම් ඕගොල්ලෝ හැදුවනම් හැදුවේ ඇතුලේ තියෙන පුටුව දිහා බලාගෙනයි. ඕගොල්ලෝ පුටුව කියලා යමක් ලෝකෙට කිව්වනම් මේ බාහිරයට කිව්වනම් සද්දයක් පිට වුණා නම් පිට වුණේ ඇතුළත තියෙන පුටුව දිහා බලාගෙනයි. ඔගොල්ලෝ පුටුවක් හදන හැටි පුටුවට අවශ්‍ය කරන දේවල් නැවත නැවත හිතේ හිතේ හිතුවා නම් ඉස්සෙල්ලා හිතේම හදාගත්ත පුටුව උදව් කරගෙනයි හිතුවේ. හොඳට බලන්න චේතනාව කර්මයේ වෙච්ච හැටි හිතන්ට කියන්ට කරන්ට තමන් සකස් කරගත්ත දේම සංඛාරයේම තමන්ට උපකාරී වුණා ඒ සංඛාරය උපයෝගී කරගෙන සිතන කියන කරන නිසා ඒකට කියනවා කාය සංඛාර කයින් කරන නිසා කාය සංඛාර වචනෙන් කතා කරන වචී සංඛාර සිතින් නැවත කරන නිසා චිත්ත සංඛාර ඒකයි චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස හිතින් හිතලමයි කර්ම කරන්නේ කියලා කිව්වේ. ඕගොල්ලෝ කවදාවත් බාහිර යමක් අරඹය සිතලා කියලා කරලා තියනෝද කියලා බලන්න. අපි මෙහෙම කාරණාවක් කියමු අපි හිතාගෙන ඉන්නේ අපි බාහිර දෙයක් අරඹයයි හිතින් කින් කින් කරන්න කියලා. කවුරු හරි කතා කරනවා. අම්මේ කියලා කතා කරන සද්දයක් ඇහුණා කියලා හිතන්ටකෝ. එතකොට ඇයි පුතේ කියලා උත්තර දෙනවා. දැන් අපිට හිතෙන්නේ ලෝකෙට පේන්නේ පුතා අම්මේ කියලා කතා කළා කතා කළ එකට අම්ම ඇයි පුතේ කියලා උත්තර දුන්නා කතා කරලා කතා කළා කරපු එක ඇහුණා ඇහුණු එකට උත්තර දුන්නා කියලා හිතාගෙන ඉන්නේ දැන් මෙන්න මෙතෙන්දී හොඳට බලන්න අම්මේ කියනකොට ඒ සද්දය මේ කනට ගැටීම නිසා සෝත විඥානය උපදිනවා සෝත විඥානය කියලා කියන්නේ සද්දය ඇහි මාත්‍රයක් මිසක ඒ ගැන දැනගන්න පුළුවන් කමක් නැහැ. ඔන්නේ සද්දේ ඇහුණා අම්මේ කියලා. ඒ ඇහැගත් සද්දය කාගේද කවුද කතා කළේ ඒ විස්තර මුකුත්ම නැහැ සද්ද මාත්‍රයක් විතරයි සුතේ සුතමත්තං මේ ඇහුණු සද්දය තමන්ම හිතෙන් නැගිට්ටවලා ඕකට යන පිළිවෙල තමයි ධර්මයේ පෙන්වන්නේ චිත්ත වීතිය කියලා. සම්පටිච්චන සම්තීර්ණ වොත්තපන ජවං කියලා කියන්නේ ওই ටිකට. ඇහුන ඇහුන එක නැවතත් හිතෙන් පිළි අරගන්නවා. ඒකට තමන්ම හිතනවා. තීරණය කරනවා. මේ අම්මා කියලා කිව්වා නේද? මට කල්පනා කළා කතා කළා නේද? එහෙනම් මම උත්තර දෙන්නට ඕනේ කියලා තමන්ම හිතලා ඇයි පුතේ කියනවා. දැන් හොඳට බලන්ට මට කතා කරනව නේද? මට අම්මේ කිව්වා නේද? එහෙනම් මම කතා කරන්න ඕනේ කියලා හිතුවේ කවුද? තමන්. එහෙනම් මම උත්තර දෙන්න ඕනේ කියලා හිතුවේ කවුද? තමන්. තමන් හිතපු ටික නිසා ඇයි පුතේ කියලා කියනවා මිසක ඇහෙන සද්දෙට ඇයි පුතේ කියනවද නේ? නමුත් අපිට මෙතන තියෙන ඇත්ත පේන්නේ නැහැ ඇත්ත පෙන්වන්නේ අපිට හිතෙන්නේ මේ කතා කරපු ඇහුණු දෙයට ප්‍රතිඋත්තරයක් දුන්නා කියලා. බුදු අපිට හිතෙන්නේ ඇහැට රූපයක් පේනවා මේ පේන රූපේ ගැන හිතනවා කියලා. පේන රූපේ ගැන කියනවා කියලා. පේන රූපේ ගැන කරනවා කියලා. නෑ පේනවා කියන එක පිනීම් මාත්‍රයක් විතරයි පේන රූපය ආරම්භය මෙතන ඉන්නේ මිනිස්සෙක් එයා එක්ක මං කතා කරන්න ඕනේ කියලා තමන්ම හිතලා කවුද උතන ඉන්නේ කියලා කතා කරනවා. අපි හිතාගෙන ඉදිරියෙන් කෙනෙක් දැකපු හින්දා අපි කතා කරනවා කියලා. ඕගොල්ලෝ කොහේවත් අහලා තියෙනවද? රූපපච්චය සංඛාරා, සද්දපච්චය සංඛාරා, ගන්ධපච්චය සංඛාරා, රසපච්චය සංඛාරා කියලා එහෙම කොහෙවත් තියෙනව අහලා තියෙනවද? ඒ කියන්නේ පේන රූපයට හිතනවා කියනවා කරනවා නම් ඇහෙන සද්දෙට හිතනවා කියනවා කරනවා නම් ඒ වගේම රසයට ගන්ධයට හිතනවා කියනවා කරනවා නම් අපි හිතන කියන කරන දේවල් ඒවට අයිති නම් එහෙනම් පටිච්චසමුපාදය විස්තර කරන්නට වෙන්නේ කොහොමද? රූපපච්චය සංඛාරා සද්දපච්චය සංඛාරා ගන්ධපච්චය සංඛාරා කියලා. ඇයි අපි පේන දේ උදව් කරගෙන හිතලා තියෙන්නේ? නමුත් ඕගොල්ලෝ එහෙම සූත්‍ර අහලා තියෙනවද? මේ පින්වුතුන් අහලා ඇති මොකද්ද? අවිද්‍යාපච්චය සංඛාරා කියලා නම් අහලා ඇතිනේ. මෙන්න මේ කාරණාව ගැන හොඳට බලන්න. මේ සංඛාරයට ප්‍රත්‍ය ගැන දැන් බලන්නට ඕනේ. මොකද්ද? අවිද්‍යාපච්චය සංඛාරා කියන එක. පෙනෙන රූපේ චක්කු විඥාණයෙන් විඤ්ඤයයි පෙනීම මාත්‍රයක් විතරයි මේ පෙනෙන දේට හිතින් කීින් කිරින් කරන්න බෑ. අපි හිතනවනම් කියනවනම් කරනවනම් අපි හිතින්ම හිතලා නේද කියන කාරණාව නොදන්නාකමම හේතු වෙනවා. හිතින් කීින් කිරින් කරන්නට ඒ ඇත්ත නොදකිනකොට පේන දේ පෙනීමක් විතරයි කියලා ඒක වෙනම දැක්කේ නෑ. අපිම හිතින් හිතලයි අපිම කියන්නේ අපිම කරන්නේ කියලා අපි දැක්කෙත් නෑ. මේ ධර්මතා දෙක නොදකිනකොට අපිට තේරෙන්නේ අපි දකින්නේ පෙනෙන දෙයට කතා කරන්න පුළුවන් පෙනෙන දේ අල්ලන්න පුළුවන් හිතන්න පුළුවන් කියලයි. ඔන්න ඔය දැක්මම හේතු වෙනවා මේ වැරද්ද පවතින්න. එතකොට හොඳට බලන්ට මෙතනදී අවිද්‍යාපච්චය සංඛාරා පෙනෙන දේ ආරම්භය හැම වෙලාවෙම අපි හිතන්නේ පෙනෙන දේ අනිකක් හිතන දේ අනිකක් පෙනෙන දේට හිතන්ට බෑ හිතන දේ පෙනෙන්නේ නෑ කියන ධර්මතාවයේ දන්නේ දකින්නේ නැතිකම නිසායි අපිට යම් වෙලාවක ආවොත් පෙනෙන දේ දිත්තේ දිත්ත මත්තන් දැකීම දැකීමක් පමණයි ඒක චක්කු විඥානේ විඤ්ඤයයි එච්චරයි ඒ දැකපු එක සම්පටිච්චන සම්තිරණ කියලා ඇතුළතින් අපි සිත් වලින් අරගෙන මෙතන කෙනෙක් නේද ඉන්නව නේද මේ ඉන්න කෙනාට කතා කරන්න ඕනේ කියලා අපිම හිතලා කවුද උතන ඉන්නේ කියලා කියනවා. ඒ කියපු ටික ආධ්‍යාත්මීය හේතුයෙන් නැගිට ටිකක් මිසක චේතනාවෙන් හටගත්ත කර්මයක් මිසක මේ කතා කිරීම දකින්න රූපී ආරම්භය කතා කළා නෙමෙයි. එතකොට සංඛාරංච පජානාති කියනකොට හොඳට දකින්නට ඕනේ මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සිද්ධිය දකින්නට ඕනේ. ඒ විතරකුත් නෙමෙයි දකින්නට ඕනේ තව මම උපමාවක් කියන්නම් මේ සංඛාරංච පජානාති කියනකොට මේ වගේ සංඛාරයේ දැනගන්නට ඕනේ මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නවා කියන කාරණාව මෙන්න මේ වගේ දකින්නට ඕනේ. තිරිසංගත සතෙක් ළිඳකට එබුණොත් පින්වතුනි හොඳට දකින්ද මෙන්න මේ උපමාවෙන් තිරිසංගත සතා වතුර වලකට පොකුණකට එබුණොත් ඒ සතාගේ ඡායාව වැටේ. ඡායාව වැටුනොත් මේ සතා අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ මුලින්ම. මේ මගේම ඡායාව නේද කියලා ඇත්ත ඇති හැටි නොදන්නවා. ඇත්ත ඇති හැටි නොදන්නකොට එයාට මනෝ සංඛාරයක් ඇති වෙනවා මිච්ඡා දිට්ඨියක් ඇති වෙනවා තව සතෙක් ඉන්නවා කියලා. තව සතෙක් ඉන්නවා කියන දැක්ම ආවට පස්සේ ඉන්න සතාට බුරනවා. බුරලා ඉන්න සතාට හපන්ටත් පයින්නවා බුරාගෙන පයින්නවා. දැන් දකින්ට දැන් දකින්ට පණින බවක් තියෙනවා නම් ඒ සතාගේ කාය කර්මයේක බුරණ බවක් තියෙනවා නම් ඒ සතාගේ වචී කර්මයේ ඒක තව සතෙක් ඉන්නවා කියන හැඟීමක් තව කෙනෙක් ඉන්නවා මං වගේ කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් ඇති වුණා නම් ඒක එයාගේ මනෝ කර්මය. ඔන්න වෙච්ච මේ කයෙන් හිතෙන් වචනයෙන් කියන මේ තුන් දෙරම ඇති කරගත්ත කර්ම තුන. මේ තුන් කර්මයට හේතුණා මොකද්ද? අවිද්‍යාව. ඇත්ත නොදන්නාකම. මේ මගේම ඡායාවයි නේද කියලා ඇත්ත ඇති හැටි නොදන්නාකම මුල් වුණා. මේ හිතින් කීින් කිරින් කරන්ට මේ සතාට යම් වෙලාවකදී පොකුණට එබෙනකොට වතුරට එබෙනකොට මේ මගේම ඡායාවයි නේද කියලා මේ සතාට දැනගන්න පුළුවන් කමක් එහෙම තිබුණනම් පින්වතුනි තව සතෙක් ඉන්නවා කියන දෘෂ්ටියක් හෝ පවතීද එහෙම දෘෂ්ටියක් නැති වුණොත් තව සතෙකුට බුරනවා තව සතෙකුට හපන්න පයින්නවා කියන කාරණාවක් ලැබෙයිද කියන්ට නෑ අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා අවිද්‍යාව කියන එක නිරුද්ධ වුණු සංඛාර නිරුද්ධ වෙනවා කියන එක ඔන්න ඔය අර්ථයෙන් දකින්න. ඒ උපමාව වගේ උපමෙය්‍ය තමයි පින්වතුනි. පිනෙන දේ පෙනී මාත්‍රයක් විතරයි. මේ පෙනෙන දේ පෙනෙන දේට හිතන්න පුළුවන් කියන කම අපේ තියෙන නිසා අපිම හිතලා කියලා අපිම කියනවා හිතනවා කියනවා කරනවා අපි යම් කලක දැක්කොත් රූපය අනිකක් මේ රූපේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් මේ හේතු ටික නැති වෙනකොට මේ රූපේ නැති වෙනවා නේද කියලා අපිට ඇහැට පෙනෙන සිද්ධාන්තේ පටිච්ච සමුප්පන්න බව නොදන්නකොටම නොදකින්නකොටම අපිට අදහසක් ඇති වෙනවා තව කෙනෙක් ඉන්නවා තව දේවල් තියෙනවා කියලා. ඒක අපේ මනෝ සංඛාරය. ඒ තියෙන දේවල් ඉන්න අය හරඹයා අපි නම් කරනවා වචන කතා කරනවා ඒක අපේ වචී කර්මය. ඉන්න අය ආරම්භයා තියෙන දේවල් ආරම්භයා අපි කයින් යමක් යමක් කරනවා ඒක අපේ කාය කර්මය. අපි කයින් වචනයෙන් කලේ තව අය ඉන්නවා තව දේවල් තියෙනවා කියන දැක්ම නිසායි එහෙම දකින්නට එහෙම කරන්නට හේතු වුණා පෙනෙන දේ පෙනී මාත්‍රයක් විතරයි පෙර නොතිබීම මේ හේතු ටික නිසාම පෙනෙන බව වෙනවා හේතු ටික නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනව නේද කියලා මේ ස්කන්ධයන්ගේ වර්තමානයේ ඇතිවෙල් නැතිවෙන නිරෝධ ස්වභාවය ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නා අවිද්‍යාවම ප්‍රත්‍ය වෙනවා අපිට මේ හිතින් කියින් කිරින් කරන්න තව පැත්තකින් ඒක ගලපලා ගත්තාම තියෙන්නේ අපි හිතින් කීින් කිරින් කරන්නේ පිනෙන දෙයටයි කියන මට්ටමයි උපද්දලා තියෙන්නේ. උපද්දලා තියෙන්නේ. එතකොට මෙතනදී හිතින් කීින් කිරින් කියන ටික කරන්නේ පිනෙන දෙයට නෙමෙයි පිනෙන දෙයට අයිති නැහැ. අපේම මනසින් හිතලයි අපි කරන්නේ ඒක අපේ අනාගත පැවැත්ම පිණිස අපිම හදාගන්න කර්මයක් කියන එක දකින්නට ඕනේ. පෙනෙන දේ විපාකයක් පෙනෙන දේ අපි හිතුවත් නැතත් පෙනෙන දේ පෙනීමෙන් පස්සේ අවසන් වෙනවාමයි. නමුත් පෙනෙන දේ ආරම්භය හිතීම් කීම් කිරීම් කළොත් වින්වතුනි. පෙනෙන දේ පෙනීමෙන් පස්සේ නිරුද්ධ වුණාට හිතපු කියපු කරපු දේ නිරුද්ධ වෙන්නේ ඒ අපි හිතපු කියපු කරපු දේවල් අපේ දැනුමට එකතු වෙනවා. අපේ දැනගැනිල්ලට එකතු වෙන සංඛාරපච්චය විඥාන. ඒක ආපහු අපිට ප්‍රතිසන්දී පිණිස පවතිනවා. හිතින් කීන් කිරින් අපිට නතර වෙන්නට නම් නොකරන්නට නම් ඇහැට පෙනෙන දේ පටිච්ච සමුප්පන්න භාවය දකින්නට ඕනේ. කනට ඇහෙන දේ පටිච්ච සමුප්පන්න භාවය දකින්නට ඕනේ. නාසයට ගඳ සුවඳ දැනෙන දේ පටිච්ච සමුප්පන්න භාවය දකින්නට ඕනේ. මෙන්න මේ විදිහට අපිට මේ ස්පර්ශ ආයතන හයේම වර්තමානයක පවතින පටිච්ච සමුප්පන්න බව හේතු නිසා හටගෙන හේතු නිරෝධ වෙනකොට නිරෝධ වෙන ධර්මතාවය නොදන්න තාක් ඒ දේවල් වලට හිතනවා කියනවා කරනවා කියන අදහස ඇතුව අපේ අපේම හිත තලු මරනවා අපේම හිත තලනවා අපේම හිතින් හිතලා කියනවා කරනවා. ඒ බව නොදන්නා කමම සංඛාරය නොදන්නා කමම අවිද්‍යාව අවිද්‍යාව නොදන්නා කම සංඛාරය ඇතිවෙන්න හේතුව. ඕ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් පවතිනවා. අවිද්‍යාව නිසාම සංඛාරය වෙනවා සංඛාරයෙන් ආපහු අවිද්‍යාව ඇති වෙනවා. මෙන්න මේ ධර්මතාවයකින්ම අපිව පවත්වනවා. එතකොට සංඛාරංච පජානාති කියනකොට තමන්ගේ මනස තුල සකස් කරලා පිළියෙල කරගන්න ස්වභාවයත් ඒ තමන්ගේම මනස තුල සකස් කරගත්ත පිළියෙල කරගත්ත දේකටම අපි හිතලා කියලා කරලා තියෙනවා මිසක කවදාවත් තමන්ගේ ආධ්‍යාත්මිකයෙන් බාහිර වූ දෙයක් අරඹයා හිතින් කින් කිරීම කරලා තියෙනවා නෙමෙයි කියන නුවණ ඕගලන්ට ඉපන්නොත් අන්න ඕගොල්ලෝ සංඛාරය ගැන දන්නවා හරියට තමන්ගේ බැඳගත් කෝෂයේම පැටලිලා ඒ කෝෂය නිසාම මිය යන පටපණුවෙක් වගේ සංඛාරයේ නැමැති මේ කෝෂයේ පැටලිලා මේ සසර විනාශයට පත්වෙන තමන්ගේ චරිතය ගැන තමන්ටම සංවේගයක් දුකක් ඇති වෙයි. ඉතින් පින්වත්නි මෙන්න මේ වගේ මේ ධර්මතාවයේ තව සිහි කරගන්න දැනගන්න කාරණා බොහෝයි. මෙන්න මේ අනුමාන මේ විදිහට හෝ දැනගත්තොත් එයා සංඛාරය දන්නවා. මේ අවිද්‍යාව නිසා හටගත්තේ කියනකොට සංඛාර සමුදය දන්නවා. අවිද්‍යාව නැති වෙනකොට සංඛාර නැති වෙනවා කියන එකට දකිනකොට සංඛාර නිරෝධය දන්නවා. මේ ධර්මතා තුන දකිනකොටම සංඛාර නිරෝධ කරන ප්‍රතිපදාව උපන්නා. ඒ දර්ශනේ නැවත නැවත බලන එකම සංඛාර නිරෝධ කරන ප්‍රතිපදාවේ ජීවත් වෙනවා. ඉතින් එදා සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙන්න මේ සංඛාරය සංඛාරය ඇතිවීමත් නැතිවීමත් කියන මේ පරියාය දේශනා කළා ඒ භික්ෂුන් වහන්සේලා ඒ සඳහා සතුටු වුණා අනුමෝදන් වුණා මේ පින් උතුම්ට සංඛාරය ගැන අවබෝධයක් ඇති කරගෙන මේ සංඛාර සංඛාරයන්ගේ මිදිලා මේ ලබන උතුම් නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නට මේ දේශනාව හේතුපනිස්ත්‍රිය වේවා කියලා සාදුනා දෙප්පවත්තන්ට ඒ වගේම විශේෂයෙන්ම අද දවසේදී මේ අවිද්‍යාව නැමැති දැලෙන් වැහිලා කර්ම නැමැති සංඛාර දැලේ පැටලිලා ඉන්න අපිට ඒ සංඛාර නැමැති දැලෙන් දැල ලෙහාගෙන මේ දැලෙන් ඔබට යන්නට පුළුවන් දහම් බිඳක් හරි අපිට අද ලැබුණා නම් ඒ ලැබීම සඳහා අනුග්‍රහය දක්වනවා මේ විශේෂ දායකත්වයක් සපයනවා මේ සංඛාරය නැමැති දැල ලෙහා ගන්නට පණිවිඩය මේ පින් උතුම්ට ලබා දෙන්නට විශේෂ දායකත්වයේ සපයන්නේ ඒ බදුල්ල බෝගහ මඩිත්ත හාලියලේ පදිංචි ලොකුමණිකා ජයසේකර උපාසිකා මෑණියොත් ඒ වගේම විශේෂ විශේෂඥ වෛද්‍ය විමලසිරි අබේකෝම් මහත්මත් ඒ තමන්ගේ ආදරණීය මෑණියෝ විමලසිරි මහත්මයාගේ ආදරණීය මෑණියෝ හා එකතු වෙලා ඒ වගේම තමන්ගේ පවුලේ අනිත් සියලුම සහෝදරයෝ සහෝදරියන් එකතු කරගෙන ඒ වගේම තමන්ගේ දූ දරුවෝ ස්වාමී දිනේ ඒ සියලු දෙනත් එකතු කරගෙන අද මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වය සපයනවා විශේෂයෙන්ම ඒ විමලසිරි අබේකෝම් මහත්මයාගේ මියගිය ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරන්ට ඒ බදුල්ල බෝගහ මඩිත හාලියල ප්‍රදේශයේ පදිංචිව ඉඳලා මිය පරලෝ යන්නට යෙදුන එම් එම් අබේකෝන් මැතිතුමන් ඇතුළු වර්ග પરම්පරාගත සියලුම ඥාතින්ට පින් අනුමෝදන් කරන්ට ඕනි කියන අදහස් ඇතුවායි විමලසිරි අබේකෝන් මහත්මයා ඒ වගේම ලොකු මැනිකා ජයසේකර ඒ තමන්ගේ ආදරණීය මෑණිය එකතු වෙලා මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ තමන්ගේ මිය පරලෝකීය ස්වාමි පුත්‍රයාට ආදරණීය පියාණන් ඇතුළු වර්ග પરම්පරාගත ඥාතින් පින් අනුමෝදන් කරන්ට කල්පනා කරගන්ට මේ ධර්ම දේශනාමය කුසල තුල දේශනාමය කුසලයේ තුලින් ජනිත වෙච්ච කුසලයන් ඒ එම් අබේකොම් මහත්මයා ඇතුළු වර්ග પરම්පරාගත සියලුම ඥාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා එතකොට කල්පනා කරගන්න ඕනේ මියගිය එම අබේකොන් මහත්මයා ඇතුළු වර්ග પરම්පරාගත සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා දුක් ඇති ස්ථානයක සිටිනන් දුකෙන් අත මිදී සැපවත් භාවයකට පත්වීමෙන් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහස් ඇති කරගන්නට ඕනේ. ඒ වගේම විමල්සේරි අබේකෝම් මහත්මයා ඒ වගේම ඒ ලොකුමණිකා ජයසේකර මහත්මිය ඇතුළු සුජීවත්ව වාසය කරන සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වේවා උතුම් වූ අමා මහ නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නටත් මේ ධර්ම දානමය කුසලයේ හේතුපනිශ්‍රයක්ම වේවා කියලා සාදුනාදයක් පවත්තන්ට හැම දිනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං චිරන් රැක්කන්තු බුද්ධ ශාවකම්